Thank you. ඵලයක් වෙනවා ඒ බලය නිසා මම හොස්සේ දැනගන්නවා මම වාස්තවිකව මේ ආත්පාකල කොටදී අපිට කියන්නේ ඊට කලින් මේ ආත්මවල සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මේ හයවෙනි වතාවට ඉස්සර කරන්නේ දැන් මේ මාර්ගික ස්වාමීන් වහන්සේගේ මේ සත්‍යනම කාරණාවල කාර්යයක් දුරවත් කරගන්නවා. පතර අපතේ දාවට පතර සංකල්පය දැන් මේකත් තමයි ඒක පාඩහම කියන්නේ කරන්නේ පතර පිටපත ධර්ම තමයි තමයි මේ අපි කෝපිතාස්ක ධර්ම සීලපත් කරගෙන ගන්නකොට තමයි සංස්කාරිකවා වෙනම සංස්කාරලා ගන්නකොට වෙනම සංස්කාරලා මොනවට සායිකව සම්බන්ධතාව ගන්නොත් බොහොමත්ම විදහාකාරයි. ඒවත් සත්‍යයෙන් බලන ආකාරයෙන් වෙනකම් බලනකොට ඉන්න අර්ථකථනය පුළුවන්. නමුත් මේ කර්ම කරනවා කියන අනුකූලව වැඩපිළිවෙල සමානව කරනවා වැඩපිළිවෙල මේ පස්සේ බෝධිපාක්ෂ ධර්මයක් තියෙනවා. මේ අනුකූලව වැඩපිළිවෙල සත්‍ය කොටයි සත්‍ය කරකවීම තමයි මේ තේරවාදී ආකාරය. වැඩි තහවුරුවක් ඇති තහවුරුවක් වෙන්න වෙන්න මේ මූල තමන් යන මූලික අරමුණට හොඳ පදනමක් ගන්නවා අන්න එතනදී ඒ නිසහන ශාන්තිය තමයි මේ කුසල ඡන්දය කියලා පහළ වෙන්නේ මේකට කියන්නේ සත්‍යහට වඩා අවස්ථා කීපයකින් මෝරච්ච අවස්ථාවක් සත්‍ය කම්මිතා ඡන්දය දැන් මේ දේ කරලා බලන්න ඕනේ කියලා මෙතේ කෙනකම් මේ ඒක මේ ධර්ම වශයෙන් ආත්මික වශයෙන් ගලපන එකයි කරන්නේ. ගලපලා බලන එකයි කරන්නේ. මේ භගවතුන් වහන්සේගේ විකට වැඩෙන ආකාරය කියන එක විස්තරවා සමාජ සත්‍යාවන්තයට මෙච්චර මේ විචාරකලේ වැඩ කටයුතු වෙනවා කියලා තේරෙන්න තියෙන පුළුවන්. නමුත් මේ වැඩේ ඉතින්නේ මේකයි ආ මේ වගේ වුණාට පස්සේ පහළ වෙන සංදේශ තමයි කුසලක්කම්. අත්ති කම්මතාලා කියන දේ තමයි අපි ආවෝ තමන්ට අදරම දුන්නා වූ දේක දැන් කාය ජීවිත නිරෝධයෙන් දාලා එය පරික්ෂා කරනවා. ක්‍රියාවක් කරනවා කියන්නේ ක්‍රියාවක් නැතිව අවස්ථාවයි මේ ප්‍රස්තාරණය. ආනේ ප්‍රස්තාරණය තමයි මේකලට ලෝවාදී වර්තමාන වාදී ඒ අහුදී අර සිතානේ වාදී කල්පනා කරලා ගලපලා ගත්තදී අපට ගන්න පුළුවන්. ඒ නිසා අන්නේ විපාකයක්. කුසල ඡන්දය යැදුනට පස්සේ ඒ පුද්ගලයාට මේ කුසල ඡන්දයේ ඉහළ පහළ යන ඒ මහාන ජීවිතයේ තුල යෝගාවචර ජීවිතයේ තුල වාපික වෙනවා යෝගාවචරය හිතනාට වඩා අවසන්නාසේ බා. සීනාසන අන්තිමට අනාගාමී උත්තරේ ගන්න. එහෙනම් මේ මාර්ගඵල පිළිවෙලින් යෝගාවචරය බලාපොරොත්තු වෙන්නේ දැන් මේ ඔක්කොම කාරණා හරිය නිසා දැන් රජමාවකට මේක පිටේ. ඉතුරු කාරණා ටික වෛර කාරණකට මල පිටින්න වාගේ ඉතිලයි කිය. නමුත් එහෙම සිදුවීමක් වෙනවා. මේ අතරමැද වාරවල සමහර වෙලාවට සුබලක්ෂණ දෙකිය අත්දහාවක් තියෙන මට්ටමට වගේ පිට වැඩන අවස්ථාවක්. ඒවා ඒ යෝගාවචරය ආදී සාමාන්‍ය යෝග ජීවිතයේ අනුපාතකම් සත්‍යය. භාවනා විපස්සනා නිසා සම්පූර්ණ ආන් ඒ විදිහට මේ නංවා ගත්තා වූ දිනු කරගත්තා වූ වරේක තමයි හේම ලක්ෂණාවේ පිටිපියා වූ මේ කතාව කුලංගන්නේ යටෙන් පිට නොදී ඊට පවත්වා ගැනීම සඳහා කරගෙන යන මේ සූරකන් මේ අවශ්‍ය කරන ආඩම්බන්තිය තමයි මේ ඉස්තිපාද වශයෙන් කියන්නේ ඉතින් මෙතනදී හොඳට දැනගෙන ගන්න තියෙනවා මේ කාරණාව ඉතින් හම්බුනේ තමයි දැන් ආයේ. ඒ මොකද ඒ ඉතිපාසයේදී ආත්මා අපක් වශයෙන් හදවතට කාරණා කළ යුතුයි මේ මේ කාරණා කළ යුතුයි මේ ඉතිපාසයේ විකට වරක් ලැබෙන්න නොකළ යුතු කාරණාවක් කියන්නේ අපි පස්හිත වීර්ය දැක්කී සුකලක් සම්පූර්ණ නැහැ ඒ වගේම අතිවිල කුසලයන් කියන්නේ හොඳ නෑ අතිවිල කුසලයන් කියන්නේ භාවනා කරනකොට විශේෂ කුසල ආයත පස්සලා නින්දට වශයෙන් කරකට ලබනවනේ මේ භාවනා කර්මාන්තේ නැගෙන්නේ නැහැ ආ මේ වෙලාවේදී කුසල ඡන්දයේ මේ පිළිවිත් භාවයේ දින භාවය තේරුම් ගැනීමට නම් අපි මෙතුවා කල්මේ ඉදිරිපත් කරගත්ත ධර්ම මාර්ගය ගැන හැඟීමක් තියෙනකට ඕන නම් මෙතන කල්මේ කරගෙන හම්බ කරගන්න අවස්ථාවක් ඒ වගේ පුංචි ඉන්දකින් සම්පූර්ණ අකාමතා ගන්නොත් ඒක මොකක්ද කියලා කියන්නේ සමහරවල් සම්පූර්ණ වීමක් කියන්නේ රෝගාවදයට බලපෙන්නේ කියන ඒ කියන ආධිනව කල්පා ගන්න පුළුවන්කම යෝගාවදයාගේ පැත්තෙන් දුකියක් තියෙනවා ඊට ඉස්සර වෙලා මේකේදී මේ දේශ විද්‍යාකල බලනකොට යටේනවා සම්ලක්ෂණ වාස්තු මාතු කරලා දෙන්න හදන්නේ මේ තිබුණේ මේ කුසල සම්භය දැන් දීන භාවයටපත් වුණා කියලා දීන භාවයේ පවතින සතියට අතහරින්න බොහෝම වැදගත්. දැන් මගේ හිත කුසීත භාවයට ගන්නවා. දැන් මගේ හිත නිර්වර්ණ වුණා. මගේ හිත රසක් නැති වුණා. මගේ හිත ආරමුණෙන් ගැලවිලා වැටුණා කියන එක තේරුම් ගන්න පුළුවන්කම බොහෝම වැදගත්. ඒක නිසා දීන භාවය සඳහා දීන භාවයට පත් වුණාට පස්සේ ඒක මොකට නැත්නම් අත්හැයියකට වගේ වෙන කෙනෙකුට තේරෙනවා ඒකෙත් ගියාට පස්සේ ආයේ ඒක ක්‍රියා කරන්න බැරි තරමක් වාගේ කොච්චර જાති කල්පනා කරන්න හිටියත් ටිකක් නිදාගත්තොත් මිසක් මේක ඇරෙන්නේ නෑ කියන ධර්මත නිින්දේ රුචියක්. ඒ අර ඉස්සලා තිබුණේ කුසලච්ඡන්දයක්. අත්කාමීතාවය. මොකටද? මේ ආස්තයෙන් දුරු කිරීමට දැන් තියෙන්නේ මේ ඔක්කොම අයිනලා පොඩ්ඩක් හිතා ගන්නත් කියලා අර යෝගාවචරගේ හිත ලීන භාවයට කුසීත භාවයට කම්මැලි ගුබ්බඩ භාවයට පත් කරන්නේ මේ සංකේතය. එනකොට නිින්දට කැමැත්තක් පහළ වෙනවා. මේ කරදර කංකටවල නැතුව පොඩ්ඩකට ගිහිල්ලා එකක් නිදාගෙන ඉඳලා ඉඳන් නැත්තම් මේ නිින්දරම තාක්කක් පහළ කරන් දෙන්න නැත්තම් කියලා ඒ වෙලාවේදී මේ හිතේ පෙරලෙන පෙරලීම කළු පැත්තෙන් දුදු පැත්තට දුදු පැත්තෙන් කළු පැත්තට වාගේ බොහොම ප්‍රකට දෙයක් මෙන්න මේකට පිළියම් එනකම් බෙහෙත් උපක්‍රම හොයනවට වඩා මෙන්න මේ පෙරලිය සත්‍යයට අල්ලගන්න පුළුවන් නම් අන්න කුසල ඡන්දය අපතේගෙන යනවා. ඊළඟට අතිපග්ගහිත විදිය කියලා එකක් තියෙනවා. කුසල ඡන්දය කියලා එකක් තියෙනවා. මේ ඇති කරගත්තා වූ ධර්මාර්ථවට ළඟා කිරීමේ ආශාව මේ පරියන්කේදීම කරන්නේ. අප නෑර පිටකටම වෙනෙහි කරලා කිසි කෙනෙක්ගේ මට බාධාවක් නොවේවා මේ අනිත් පැත්තෙන් මේක නැතිවීමක් නෑ මට විතර උවමනාවක් නෑ ඇත්ත හැමදාම මේ භාවනා කරන්නයි හදන්නේ මම එහෙම නෙවෙයි මට මේකදීම කරන්න ඕනේ කියලා හරි ගැතිය ගන්න ගියාම හරි අර වාගෙන වෙහෙසකට වැටෙනවා ගොඩන්ගොඩ බදාගත්තා වාගේ ඉවිසිල්ලා ගිහිල්ලා අන්තිමට මහා පහළ වෙච්ච කරදිච්ච සත්‍යකට පිටපත් වෙනවා. ද්වේෂයට පිටපත් ආනේ මේ වෙලාවල් වල සතිය විශාල වැදගත් ශක්තියක් කරනවා මේ හිත අර කුසල පක්ෂයේ ඉඳලා අමෝ අද්වේෂ පක්ෂයේ ඉඳලා ද්වේෂ පක්ෂයට පස්සට වැටෙන හැටි අල්ල ගන්න පුළුවන්. ඒ වගේම තමයි හිත ඇතුළත ඇකිලි ගන්න වෙලාවට එනවා පිටත බාහිර විහිදෙන වෙලාවට. ඇතුළත හැකිලිම සමහරලාට භාවනා දැන් හරි මේ සමාධිය මගේ හරි කියලා ඒකේ ගිලී ගැනීම නිසා වෙන්නත් පුළුවන් නැත්නම් අර කලින් කියපු කාලෙට නිදිමත ඇති වීම නිසා වෙන්නත් පුළුවන් එනසම් බාහිර කාරණාවක් නිසා ඒකවල දොරවල් වල තියෙන දේයක් එහෙම නැත්නම් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී දේවල් සම්බන්ධ දෙයක් ඉතින් මතුවෙච්චාම මේක ඉස්තර ගැනීම සඳහා ඒක ළඟා කර ගැනීම සඳහා මතුවෙනා වූ ඡන්දය අර නිවන් දක්න කුසල සංදිස්කොලයන් මේ කියන කවුද මේ කියන එකම රාමුව තුලින් බැලිලා කොහොමද මම අර කාරණා විශ්ත කරගන්නේ කියලා පුදුමාකාර විදිහට හිත ඒ දිහාවේ යෙදෙන්න පටන් අරගත්තාම යෝගාවචර සම්පූර්ණ අර මහදෝනගේ වාගේ කඳ ඉස්සරහට හැරිලා ඔළුව පිටිපස්සට හැරිලා ඉස්ස ස්වරූපයක් පේන්න පටන් ගන්නවා. ඉතාමත්ම සූක්ෂම ඉතාමත්ම සංවිධානාත්මක කටයුතු සිද්ධ වෙනවා. ඒ අර බාහිර කාරණා මේ වෙන පෙරවිය අර නිවන් ගමන දත්තක තියෙන ඒ බාහිර කාමච්ඡන්ද ආදී දේවල් ඉස්ත කරගන්න කරන ගති ඉතාමත්ම සූක්ෂමව ඉති පෙරලි වෙන මේ වංචනික ධර්ම ආනන්‍ය වංචනික ධර්ම වලදී ඊය හැකි දෙන්න පුළුවන් උපදේශ සාමාන්‍ය උපදේශ විශාල පන්තියක් තියෙනවා. නමුත් ඒ ඔක්කොම වැඩි වැදගත් වෙන්නේ මෙන්න මේ වෙනස්කම් සිිතේ ඇතිවෙනවාමයි ඒක කරුවචනාගේ අතුළු මේ භාවනා මාර්ගයේ පළපෙත්තට කියතරමද ගන්නවා ඒ යෝගාවචරයා මෙව්වා එනකොට මෙව්වට අහුවෙලා පිළියම් හොයනවට වඩා මෙව්වා එන බව බලාපොරොත්තු ඒ වෙනකොටම නියපොත්තෙන් කඩා ගන්න පුළුවන් වෙලාවෙදීම කඩා ගන්න පුළුවන් තරම් මන් සතියක් තියෙනවා නම් මම ඉස්සුපා ධර්ම අදිකට පවත්තන්න ඕනේ එහෙම නැතුව මේ වෙලාවේදී මේ தත්ය හැරෙනකොටම පෙරලෙනකොටම අල්ලගන්න බැරි වුණොත් පහුවෙනකොට යෝගාවචරයා කොච්චර අසරණ වෙනවද කියනවනම් තමන් හොඳටම දන්නවා දැන් තමන් වැඩ කරන්නේ වැරදි පැත්තට ගුරුවරයාට ගිහිල්ලා කියන්න ඉද තියෙනවා මගේ හිත වීර්ය වැඩිකම තියෙනවා මම දැන් මොකද කරන්නේ මගේ වීර්ය අඩුකම තියෙනවා මම දැන් මොකද කරන්නේ මගේ හිත මේ වගේ ගමන චිත්තේ පහළ වෙලා තියෙනවා නැත්නම් අහවල් කටයුත්තට හිත වෙලා තියෙනවා කියලා බැගෑ වෙන තරමටම යෝගාවචරයක් ගිය හරියන්න පුළුවන් වහලට. ඒ වෙලාවේදී ඒ යෝගාවචරය උදව් කරනවා අවදාහපත් නරකයිනේට පුද්ගල ભેදයෙන් අල්ලලා මේ පුද්ගලයා දැන් මේ ව්‍යාපාර කරන්නේ Tamanට ඊයකින් කඩුවකින් කොටා ගන්නවා යන ගන්නවා වගේ වැඩකට මේකට උදව් කරන්න හොඳ නැහැ කියලා දොස් කියන කෙනෙක් තියෙන්නේ තේරුම් කරලා ඒ පුද්ගලයේ වැඩි දින තත්යෙන් බලවලා මතක් කරලා දෙන්න ඕනේ මේ කප්පෙට මෝරන්න කලින් ඉතේ මේ පෙරලි ඇති වෙනකොටම තේරුම් අරගත්ත නැත්නම් මේ ධර්ම තමයි පිළිතුරු ක්‍රියාත්මක ඒක නිසා කුසල ඡන්දය ඇතිකරනද ඒ අතිලීන භාව අතිපක්හිත භාවයේ අතුලත ඇකිලිත් ස්වરૂපේ බාහිරට විසිරෙන ස්වરૂපේ කියන දේවල් අර දහස් ගණනකයි මේ යෝග ජීවිතේ නොයා නොආයුතු දේවල් අර අති සත්‍යහිත ස්වරූපේ ආපුවාම ඉතින්නේ මට විතරයි නියම කොටලක් හම්බ තියෙන අනිත් පැත්තට නෑ ඒකට මේ මේ වැඩ කරනවා මේ මේ වැඩ කරනවා කියලා අනිත් පැත්තට කියන්නේ සබ්බ ද්වේෂ පහළ වෙනවා. ඊම දෙකක් අනුකම්පාවක් ඇති කරන්නේ ඒ වෙලාව යෝගාවචර tattවකට කියන මනුෂ්‍ය tattවකට පිළිගන්නේ පතෙන් අකලකම් කරවට පිට කියනවා. මොන සංකීර්ණයකට සමුත් දෙකෙන්ද? දවසින් දෙකෙන් සමුත් දෙකෙන්ද වැඩ. ඒ නිසා මේක වෙන්න පුළුවන් දෙයක්. ඒ වෙන්න පුළුවන් tattwe නිසා මෙව ඉස්සර පස්සර කල්පනා කරලා උඩ යට කල්පනා කරලා දවල් රාත්‍රී දෙක කල්පනා කිරීම ආදී ක්‍රමවලින් මෙව මට්ටම් කරගන්න ඕනේ. ඒ නිසා අතහැරිය යුතු පැති හතරක කොයි දෙක අතිවිද භාවය අතිපත්හිත භාවය ඇතුළත හැකිලිම පිටත විසිරීම සඳහන් කරාට ඒ වගේ වෙලාවට කළ යුතු ඇති කරගත්තේ ශක්තියට කරුවචන විදේශනා කරන්නේ මම බොහොම සරල කාරණා ටිකක්. ඉස්සර පස්සර දෙක කල්පනා කරලා බලන්න. මම ඉස්සර මෙහෙමයි පස්සේ මෙහෙමයි. මම හරියට ගිය දවසේ මගේ හිත බැඳිලා තිබුණේ මෙන්න මේ ආරණ්‍ය ස්වභාවයට. මගේ හිත බැඳිලා තිබුණේ මේ වගේ භාවනා කර්මෙන් දැන් මොකද වෙන්නේ? දැන් මොකද ඒකෙන් වෙන වෙන්න හැදෙන්න ඕන හිත නැතිනේ. දැන් දැන් හොඳට තියෙනවා. ඒ වෙලාවේ කල්පනා කරන්න ඕනේ මේ වෙලාවේ මේක තිබුණට මම මේක අපි ආරක්ෂාවට යට කරගත්තේ නැත්නම් මේක සම්පූර්ණ විදිහට යන්න පුළුවන්. මොකද තාම හිත පවතින්නේ මේ ලෝකෝත්තර ලක්ෂණ නෙවෙයි. ලෞකික සමථ විදර්ශනා භාවනාවල මෙව එකක්වත් මේ පිටකාරකයි. කඩුවට හම් වෙච්ච පතරේතර. ඕක හොදා දෙන එකයි අපිට තියෙන්නේ අයිතිකාරකම රජනේ ගන්නවන කුත්තලට දෙනව නෙවෙයි. ඒ වගේ මේ හම්බෙලා තියෙන මේ විවේකේ මේ හම්බෙලා තියෙන නිස්සද්ද භාවයේ මේ හම්බෙලා තියෙන චක්‍රස්කාරීමේ අසුරේ ඔය සින්නට බුද්ධියට හම්බෙච්ච දෙයක් නෙවෙයි. ඒ වෙලාවේ කටයුතු කරගන්න බැරි වුණොත් අපිට අපි මේ වෙලාවේ හොඳ නැහැ කියලා විවේචනය කරන අත්ංගේ தත්තර අපි යටේ සිටිනවා. ඒක නිසා පෙරපසු සංඥාව ඇති කර ගන්නවා. උඩ යට සංඥාව ඇති කර ගන්නවා. මේ විදිහට කාරණා ඉදිරිපත් කර ගැනීමෙන් ඒ කුසල ඡන්දේ උපහාල යන ගතිය. උත්සාහිත භාවය කියලා කියනවා අදු කරන්න උත්සාහ කිරීම තමයි අර අස්තලෝක ධර්මයේ පිළිබඳව හම් වෙන සූක්ෂම කාරණා. විවා රාත්‍රි විවා සංඥා රාත්‍රි සංඥා වශයෙන් මට අහවල් පරියන්කේ හොඳයි අහවල් පරියන්කේ නරකයි. උදේ කාලේ හොඳයි දවල් කාලේ හොඳයි. ඉතියේ හොඳයි අත හොඳ නැහැ. උඩ හොඳයි අත හොඳ නැහැ. ආදි වශයෙන් මේ කියන කාරණා එකිනෙක ගලපලා අරගෙන තේරුම් ගන්න ඕනේ මේ හොඳ නරක භාවය ඇති වෙන්නේ මේ කුසල ඡන්දය. කියලා පහල යන ගැටි. ඒ නිසා මේ වෙලාවට හොඳ වෙලාවක ආදර්ශය තමයි අරගෙන මේ හොඳ වුණත් පස්සේ මට ලක් වෙන්න පුළුවන් කියන හැඟීමේ ඒ අවස්ථාවේ කරගත යුතු ඒ පැවැත්ම ස්වභාවය යෝගාවචරය පහු වෙනකොට පහු වෙනකොට යම් ප්‍රමාණයකට තමන් තුළ සාර්ථක කරගත්තා නම් ඒ තරම්ම තමන් නිවනට ඉඩක්. තමන් තුළම තමන්ගේ ගුරුවරයා පහළ වෙනවා. විමුක්තිය පහළ වෙනවා. ඊදහස පහළ වෙනවා. ආරක්ෂාව පහළ වෙනවා. ඉතින් සාන්ති සමත මේ සමගිය පහළ වෙනවා. ඒ නිසා හැමදාම මේ බාහිර උපදේශ බාහිර ගුරු උපදේශ ලැබෙන්න ඕන මුලදී නම් නමුත් ඒක හැමදාම අර දුක්ඛින් පිළිපෝනවා වාගේ දැන් සම්බෝධනෙන් පිළිපෝනවා වාගේ හම් වෙන්නේ. හම් වෙච්ච වෙලාවේදී ඒක දැනගන්න ඕනේ මුල කාලේ යන தත්ත්වය ඇතුළත සකල ඡන්දේ ආදී අත්කම්මිතා ඡන්දේ ආදී නොසලෙන අවංක භාවයක් ඒකාකාරී භාවයකින් පවත් ගන්නවා. ඒ නිසා උගක් වෙලාට සමහර අස්සෝ මේ කුසල ඡන්දේ පහල ඉස්සම මුළු රාත්‍රිය පහල. රාත්‍රී භාවනකට තවදාත් හතක් විලා ගන්න. නැත්නම් පහුවෙන්ද මොනම දෙයක් කරගන්න බෑ පිට පාටකට තමයි ඊල් දානකටත් තමයි හැම දෙයකම තමයි මොකද සංස්කෘත භාවනාව. නමුත් මේ ජීවුන වෙනකොට මේ කුසල ඡන්දයේ ජීවුනේ ඉතිපා ධර්ම වල දෙන්නන්නේ එහෙම කවදාකවත් මේක මේ අර අතිශි කුණී පැනලා උඩ පැනලා අල්ලන්න පුළුවන් දෙයක් නැහැ. අපිට අවශ්‍ය කරලා තියෙන අතිපක්හිත ස්වරූපයක් දැන් ඇතිලා කියනවා නම් මේ වහාම මේ අපි අද ඉඳන් මේ පණියන් කියදුව නිවන් දකින්න අද රෑ මම කොහොම හරි කරගන්නවා කියලා මේ මේ කුසල ඡන්දේ නැත්නම් ඡන්ද කියන চৈতසික අතිපක්හිත ස්වරූපය කියලා තේරුම් ගන්න පුළුවන් නම් අදිලාභයක්. ඒක නිසා මේ උඩ පහින ගතිය. නැත්නම් හුඟා කම්මැලි වෙලා කෘත්‍ය අතහරින ගතිය. මෙන්න මේ ඉර්තිපාද ධර්මවල සමව පැවැත්විය යුතු තත්ත්වය. මේක තමයි මම ඉස්සරහට මතක් කරන්නේ මේ වාගේ දේවල් එනකොට මුලින් මුලින් අපි ගුරු උපදේශ පතන්න ඕනේ මේ ධර්ම කොටස ලං කර ගන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න ඕනේ නමුත් තේරුම් ගන්න ඕනේ මේ අති දීන භාවයක ඉඳලා අති සංගහිත භාවයට හිතපත් වෙන්නේ එක චිත්තක්ෂණයක ක්‍රමයෙන් තමයි මේක වේගන යන්නේ ක්‍රමයෙන් වේගන යන වෙලාවදී සතිය නැතිනම් අපිම අපිව විවේචනය කරන මේ ඊයේ හොඳයි කියපදී අපි අද නරකයි කියන පත්තර පස්. ඒක නිසා ඉද්ධිපා ධර්ම වල තියෙන්නේ අර ඊට කලින් සංග්‍රහ කරපු මේ වීර්ය වගේ දේවල් සමබර කරගෙන යෑමේ දක්ෂතාවය. ඉතින් මේක තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් තාමත්ම සූර විත්ති භාවයක් වෙන්නේ. ඒ විත්ති භාව සංගීතයේ සඳහන් වෙනා බොහොම වටිනා අවස්ථාවක් සර්වඥන් වහන්සේ පූර්වාරාම නිගාතමා නිකාරමාතු පාසාදේ උඩ සත්වී වාසය කරනවා. යට සත්වයේ අනිත් විසුද්ධිද වාසය කරන උඩ සර්වඥන් වහන්සේත් එක්ක ඉන්න සංඝයා වහන්සේලා උඹට නිවිච්ච භාවනා කටයුතු කරන තම ධර්ම පිළිබඳ ඇලී වාසය කරන පිරිසක්. යට සත්වයේ ඉන්නේ කලබලකාරී. ඒක වෙන වාද කරනවා. දේශනා කාලසටහනක් නැහැ. ගැටෙනවා. සත්‍ය කරගෙනනකොට තවසක් කරවල යනවා කියන මොග්ගල්ලාන සාමකාමී ආමන්ත්‍රණය මොග්ගල්ලානේ මේ විගාර මාතු පාඨාදී සත්‍ප්‍රසකාරී උද්ද වහන්සේලා උඩ වාසය කරද්දී යටපත් වෙන කාලවල කරන කාලසටහනක් නැති ඉතිනිකා වාද කරගන්න පිටසක් තියෙන මේක තමයි. ඒකේ කාලසටහන තමයි. පන්දනා කරලා වෙලාවට ගිහිල්ලා අර විකාර මාත පාඨාවෙට අර සක්‍යාවේ වෛජාන්ති ඉතිය විමානෙට පයින් යනවා වගේ ඇඟිල්ල කොනකින් අනිනවා ඉස්ති පාදයේ ඉස්තියකට සමනනවා එතකොට මේක හෙල්ලුම් ගන්න පටන් හෙල්ලුම් ගන්න පටන් ගත්තාම ඕන අර උඩින් ඉන්න කට්ටියට නම් ගානක් නෑ මොකද කවදාවත් ස්තබ්ද හිටිය යට අර කලබල කරගෙන හිටපු කට්ටියට ඕන්න බය වෙන්න පටන් ගන්නවා ඉස්සර හොඳට උපාදානන් සහිතව හදපු විකාර මාත පාදාදයක් බින්දුවට ආවා නේද කියලා ඕනෙට ගැහුණු සින්දා වගේ මේගොල්ලෝ නිස්සක් වෙනවා. නිස්සක් වුණාට පස්සේ අරුවචනාංශයේ පිටාපත් කියලා අහනවා. එහෙනම් මොකද මේ තාප්පේ? අවන්ත ස්වාමීන් වහන්සේ මෙච්චර මේ හොඳට විශාලක හොඳ ශක්තිමත් පදනමක් සහිත හදපු අයිජාන්ති මහලාගේ සාසාදේ විකාර මාත පාදාදයක් මේ ඇඟිල්ලකින් කකුල ඇඟිල්ලකින් මේ මොක්කල්ලාන ස්වාමීන් වහන්සේ විල්ලුන්ට ආවා සෑහෙන පතර දෙලුම් ගාව වෙන නිසා අපි මේ ඒකෙන් කිසිම භාවයකට පත් කරනවා. සර්වඥාන්සේ මතක් කරනවා මහණිගේ මොකලන් ස්වාමීන් වහන්සේ කියන මේ විශේෂ ඉර්ධිලි තමයි කරන්නේ. මේ ඉර්ධි මොනවද? කොහොමද මේ ඇවිල්ලා කියන්නේ? හොඳට ඉර්ධි පාද ධර්ම වඩනවා. ඉර්ධි පාද වඩපු ධර්ම වඩපු නැති කෙනා අර ඇති කිසියානෝ නිතරම ජග ජග ගන්නෝ කියන වගේ හැම වෙලාවෙම කලන. හැම වෙලාවෙම අනු කලනවා. ඒ වගේම තමයි මැජික් එකක් දැකපු ගමන් අනිත් අයට වඩා බොහෝම ඒක ඉගෙන ගන්න කලකට. නමුත් ඒවා පන්නපු ඇත්තෝ ඒක දිනු කරලා එහාට ගියැත්තෝ සාමාන්‍යයෙන් Taman කලින්නෙත් නෑ අනු කලන්ට යන්නෙත් නෑ මැජික් වලට උත්තර ඉඩ පන්නේ. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕන අපි අතීත සංසාරේ හරියට මේ වගේ තලමින් ඉඳලා කලින් ඉඳලා තමයි අද මේ තාත්තට ඇවිල්ලා මේ එක ජීවිතයක් ඇතුළත එක භාවනා මධ්‍යස්ථානයකට එක භාවනා ක්‍රමයක් ඉගෙනගෙන එක ගුරුවරයෙක් යටතේ අපි උත්සාහ කරන වෙලාවක් මේ ජීවිතයේ තලන තාත්තේ ඉඳලා නොකලෙන් ගත්තට යනවා. ඉතින් යනකොට අපි මතක තියාගන්න ඕනේ අපි සැලමින් ගත කරා වූ අතීතයේ මතක අතීත වැරදි අතීත අදුපාඩුකම් කොච්චරද පහළ වෙනවා. මේ පහළ වෙන්න පුළුවන් කියන කප්ප අපි කවදාකවත් අපිට කරන්නේ එතකොට නම් අපිට අවස්ථාවක් හම්බෙනවා දැඩි කුසල ඡන්දයක් ඇති කරගන්නට මගේ මේ ගමන තියෙන කොහාටද මේ සැලෙන තැන ඉඳලා නොසැලෙන තැනට. ඒක එක මොහොතකින්. ඒ නිසා සැලෙන වෙලාවෙදී මෙන්න මගේ හිත සැලෙන බව. මෙන්න මගේ හිත නොසැලෙන බව කියලා අවබෝධ කරගැනීමේ ඒ සතිය තමයි කුසල ඡන්දේ වශයෙන් නැත්නම් කීර්ති පාද වශයෙන් බලනකොට අපේ ජීවිතයකට ආරම්භ කරන සඳහන් කරන විදිහේ සීනාශ්‍රමයන් වහන්සේ නමකට නෙවෙයි භාවනා කරන කෙනෙකුගේ පැත්තෙන් බලනකොට උගාකලක්. ඉතින් ඒක මේ අපේ භාවනා මධ්‍යස්ථානවල විවිධ වැඩ රාජකාරී විවිධ දේවල් වල යෙදෙමින් ගත කරන්න පටන් අරගත්තොත් අපිට පේන්න පටන් අර ගන්නවා අපේ තියෙන සුදුවටන් ගොඩක් මතුවෙන්න පටන් ගන්නවා. වැඩ බාහිර වැඩ නැතුව අපේ වැඩ විතරක් කරගෙන යන්න ගියොත් අපිට කිසිසු වාතාවරණයක් ලැබෙනවා නමුත් මේ බාහිර වැඩවලින් ලාභකුත් තියෙනවා අඩුපාඩුකම් තියෙනවා පේන්න පටන් ගන්නවා. මේ අඩුපාඩුකම් පේන්න පටන් අරගත්තාම තමයි සතියට වැඩි ඉඩක් ලැබෙන්නේ මේ අඩුපාඩුකම් වලට අපි නොවෙන්ට ආයෙත් වෙන වැඩේ පිටක් කරගන්න. ඒ නිසා මේ විතිපාල ධර්ම පිළිබඳව සාකච්ඡා කිරීමේදී කියන්න තියෙන්නේ මේක යම් කිසි ප්‍රමාණයක හරි ඒ අරමුණත් එක්කම දිගටම සතිය පවත්වාගෙන යන්න පුළුවන් වෙලාවක් ඇවිල්ලා යම් ප්‍රමාණයකට නිවර්ණ වලට යට වෙන්න දෙන්නේ නැතුව පවත්වන වෙලාව එනකොට යෝගාවචරයට වටහා ගන්න පුළුවන් වෙනව නම් මේ වැඩ පිළිවෙලේදී තාමත්ම පැහැදිලි පැති දෙකක් තමයි මේ බලන අරමුණ දකින්න හිතක් කියන්නේ. බලන අරමුණක් දකින හිතත් එක නැති කරන ධර්ම තමයි අපි අර කලින් කිරුවේ නිදිමත වගේ ගැටි අරමුණ දැනෙන්නේ නැහැ වැටෙන්නේ නැහැ අරමුණ දිදී වෙන අරමුණ දිගේ යනවා හිත පශ්චාත්තාප වෙනවා ඒව පවතිනවා නම් අර නිර්වුල් භාවය නැහැ යම් වෙලාවක අරමුණට හිත යොදාගෙන ඉන්න වෙලාවේදී හොඳට වැටෙනවා නම් බොහොම නිකන් වාහනයක නැත්තම් බර කරත් එක රෝද දෙකම සමාන්තරව ගමන් කරනවා වගේ අරමුණ එක්ක මෙනෙහි කරන හිත ගමන් කරනවා නම් තමන්ට වැටෙන්න පටන් ගන්නවා පිට වෙලා කන මේ සමබර භාවයේ තියෙන්නේ අරමුණයි රූප ධර්ම නාම ධර්ම දෙක අතර පුදුමාකාර සමතුලනයක් වෙලා සමவாயක් සිදු වෙලා ආන් ඒ දේ තේරුම් අරගන්න මේ தත්ත්ව දිගට පවතින. ඒ தත්ත්ව තේරුම් අරගෙන මේන් තොර මොන වෙන කිසිම බලවේගයක් වෙන කිසිම මූල ධර්මයක් වෙන කිසිම මූල ධර්මයක් ඇත්තේ නැහැ අරමුණ අඳුනා ගැනීමේ හිත හිත අනවන්න අර මේ දෙක පමණයි මේ දෙකෙන් තොර දෙයක් නෑ කියන හිත සංසිඳීමට තමයි අපි සඳහන් කරන්නේ මේ නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ. ඉතින් මේක හරියට ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් තමයි ඔය මධ්‍යස්ථ ක්‍රම විස්තර ක්‍රම වලින් කියන තාකල් රූප ධර්ම හිතට පෙන්නනවා. කියන තාකල් නාම ධර්ම පෙන්නලා ඉතින් හිතට කියනවා මේ දේ තේරුම් ගන්නයි කියලා. නමුත් ඒක මේ irdipaada ධර්ම දිගේ බලනකොට පේනවා මේ විදිහේ විමර්ශන බුද්ධිය ඇති කෙනාට බොහොම ශීඝ්‍රයෙන් මේක අහුවෙන්නේ කියලා. වීර්ය ඇති කෙනා Tamanට හිත අරමුණට යෙදපු ගමන්ම මම මේ විදිහට දැක ගන්නට මතුවෙන්න පුළුවන් අරමුණු සියල්ලෙම මේ දේ බලා ගන්න ඕනේ කියන පසුනබසින වීර්යකින් මේක පවත්නවා. ශ්‍රද්ධාවන්තයාණන් සර්වඥාන්සේ මෙහෙම දේශනා කළා තියෙන තමන් එකක් දැක්කා. ඉතින් ටිකක් මට සත්‍යයෙන් අදාහ ගන්න පුළුවන් කියලා අල්ලන්නේ කියනවා. චිත්ත ශක්තියක් ආව චිත්ත ඉතිපාදය ඇති කෙනා අධිෂ්ඨාන ශක්තිය ඇති කරනවා මගේ හිත මේ අරමුණෙන් පිට නොපනිනවා අරමුණෙන් හිත පවතිවා කියලා අධිෂ්ඨාන ශක්තිය මේක උපයා ගන්නවා ඒ නිසා මේ චරිත හතරක් මෙතන විස්තර ඒ චරිත හතර මේ එක එක ඥාන සාක්ෂාත් කරන හැටි වෙනස් ත්‍යාද මේව තමයි ඒ සර්වඥ වාක්‍යයේ හෝ මේ ඊර්තිපාද හතරටම දක්ෂයත්ව ඉන්නකොට නම් ඕවා ඔක්කොම සමතුලනය කරන්න පුළුවන් ඕකත් එකයි මේකත් එකයි මේකෙන් සිද්ධ උනේ මොකද්ද යෝගාන්තරගේ හිත ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ ලෝකේ තියෙන නාම ධර්ම රූප ධර්ම පමණයි කියන එක අදාහගත්තා. ඒ අදාහ ගැනීම කවමදාකවත් තව කෙනෙකුට විනිශ්චය කරන්න බෑ. විනිශ්චය කරන්න කිව්ව වැඩකුත් නෑ. යෝගාවචරයට ඒක ප්‍රත්‍යක්ෂ වුණා නම් ඒක චෛසික නියම. කාන්නේ චෛසික නියාමයට පස්සේ නාම රූප වශයෙන් වෙන් කර ගැනීමට පස්සේ ඊගාවට පහළ වෙන්නේ ඒ ඒ ධර්මයන්ගේ ත්‍ිතිය. ස්ථිතිය පෙන්වන ධම්ම ත්‍ිති ඥානෙ පහළ වෙනවා. ඒකට කියනවා අසප්පච්චේ පරිග්‍රහ ඥානය ඒ ඇති වෙන නාම ධර්මයක් කියමු මෙනෙහි කරන හිතකෝ අරමුණ නැත්තම් පාළ වෙන්නේ අරමුණ ප්‍රකට නම් මෙනෙහි කරන හිත ප්‍රකටයි අරමුණ අප්‍රකට වේගන යනකොට මෙනෙහි කරන හිතත් අප්‍රකට වේගට යනවා යම් තැනකදී අරමුණ නොපෙනී යන ඕන යෝගාවචරය අදක්වයි නැගිටිනවා නැත් හිතත් අප්‍රකට වුණා නැති විලා කියනවා නමුත් දක්ෂයා තේරුම් අරගන්නවා මෙතන තියෙන්නේ හේතුඵල අරමුණ ප්‍රකට වෙලා හිත ප්‍රකටයි නමුත් හිතයි අරමුණයි දෙකම ඒත් කියලා අරමුණ මදක් ප්‍රකටයි හිත මද ප්‍රකටයි කියනකොට ඒ අරමුණ හිතයි දෙකම තියෙනවා නමුත් වටා ගැනීමේ ශක්තිය අඩුයි මොකද විමර්ශන බුද්ධිය අඩුයි අරමුණ ඉතාම සියුම් වෙනකොට හිතත් සියුම් බලතිනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් අර පුද්ගලයා අරමුණක් නැහැ හිතක් නැහැ කියලා භාවනාව අතහරින වෙනුවට මේ හේතුඵල ධර්මයේ තේරුම් ගන්න. ත්‍ිතිය තේරුම් ගන්න. ආනේ ත්‍ිතිය තේරුම් අරගන්න තමයි ධම්මස්ති ඥානයේ වශයෙන් කතා කරන්නේ. අන්න ඒක තමයි මේ ධම්ම නිධාන කන්ති ඒ නිධාන කන්තිර පස්සේ තමයි විකසල ඡන්දේ පහළ ඊට පස්සේ තමයි යෝගාවට දෙන්නේ මම වශයෙන්ම දැන් විශාල කාරණා රාශියක් ඉස්තර කරගත්තා ඒ ඉස්තර කරගත්ත ආ වූ දේ තුලින් ඒ කාන්තයෙන්ම නිවන ආදී ඒ නැත්නම් විපස්සනා ඥාන නිවන ආදී මාර්ගඵල ආදී ධර්ම සාක්ෂාත් කරගන්න පුළුවන් ය කියලා අර කලින් තිබුණු කුසල ඡන්දේ තවත් වැරවැටෙන ලක්ෂණයකට පත් වෙනවා මෙන්න මේ தത്വෙට ප්‍රත්‍යක්ෂ වශයෙන් ලං වෙලා නැතුව කොච්චර පොත් කියවලා බලුවත් කොච්චර ඒ ධර්ම පිටින් ගලපලා බලන්න හැදුවත් මේ කියන කුසල ඡන්දේ පාර වෙනවා. කුසල ඡන්දේ මේ කියන தത്വෙට ලං වෙන්න උදව් වෙනවා. ඒක නිසා ඒ ධම්මටිති ඥානෙ කියන එක තාම විපස්සනා මට්ටමක් නෙමෙයි. අන්න එතෙන්ද ගියාට පස්සේ තමයි ඇත්තටම යෝගාවචරයට මේ විපස්සනා යෝගාවචරයට තමාගේම නැත්නම් Taman තුලින්ම හටගත්තා වූ මේ ඡන්දේ කියන එක තේරුම් ගන්න පුළුවන්. එතෙන්දි ලොකු ආසාවක් ආවිලා මට මේ පරියන්කේදීම ඇත්ත ඇස් දෙකවත් අරින්න නැතුව අතක්වත් හොල්ලන්නේ නැතුව මොනම දෙයකින්වත් ඒක හලන්නේ නැතුව මේ විදිහටම තව ටික වේලාවක් භාවනා කරගන්න ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා ඒ ඇතුළත පහළ වෙන ශක්තියට තමයි කියන්න පුළුවන් වෙන්නේ ඒක කොහොමද ඒ තාම මේ යෝග අවතරයට විපස්සනාට බැස ගැනීමක් හෝ ආපසු නොයන විදිහේ ස්ථිර සාර ස්වභාවයක් ඇත්තේ නැහැ. නමුත් මේ යාන්තම් මෝදු වෙන්න පටන් ගන්න වෙලාව මේ කුසල ඡන්දේ කියන්නේ මොකක්ද කියලා. ඉතින් යම් අවස්ථාවක ඉතින් 10ක දින 15ක භාවනාවක හෝ යෝගාවචරේකට මේ தත්ත්වයට එන්න සමහරක් අන්න බොහොම ලේසියෙන් පුළුවන්. සමහරක් අන්න වෙලා අමාරු වෙනවා. ආවන්න මේ කියන විදිහට අරමුණයි හිතයි වෙන් කළ ගන්න පුළුවන්. මේ අරමුණ හේතු සහිතවයි පහළ වෙන්නේ. මේ හිතත් හේතු සහිතවයි පහළ වෙන්නේ. නැත්නම් නාම ධර්ම රූප ධර්ම අහේතුකව පහළ වෙන්නේ නැහැ. මේ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් පමණමයි පහළ වෙන්නේ. පිට කිසිම ගාම්කාර කෙනෙක් ඇත්තේ නැහැ. නිසා යම් කිසි නිදහසක් යම් කිසි මේ ගැටලුවේ එහා කෙලවර දක්ව ගැනීමක් යෝගාවදයට කරගන්න පුළුවන්. ආනේ දාට පහළ වෙන මේ කුසල ඡන්දය ඒ දවස් 10ක 15ක ඇතුළත පහළ වුණා නම් ඒ යෝගාවචරයට නැවත නැවත නැවත නැවතේ හැකි වෙලාවක භාවනා කරගන්නට ඒ වගේම නැවතත් කිහිල්ල පුරුදු ජීවිතය ගත කරත් ඒ ජීවිතය තුළින් විමුක්තියක් හොයාගන්න උදව් ඒ කුසල ඡන්දේ තමයි මේ අවසානයේ අර මොග්ගල්ලාන මහා ස්වාමීන් වහන්සේගේ ප්‍රවචනාව වල ඉතිපාද tattweට දිනු කරගන්නේ නැත්නම් සරුවචන මහන්සේ දේශනා කරන මේ තාපාල චෛත්‍යයේදී ආනන්දේ යම් කිසි කෙනෙකුට මේ ඉතිපාද ධර්මය සම්පූර්ණ වුණා නම් කැමැතිනම් ඒ පුද්ගලයාට පුළුවන් ආයුෂ් කල්පයක් ජීවත් වෙන්න මායයට එයාට ඇඟිලි ගන්න බැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ආයු සංස්කාර කරන්න ඉස්සලා අවස්ථාව දෙන්නේ මම ඉස්තිපාද හතර බැලුවා මට ඕනේ නම් මේක ඉන්න පුළුවන් ආනන්ද මම මේ උඹට කියනවා කියන එකක් කිව්වේ නෑ. සර්වචනාන්තේ වක්‍රව සඳහන් කරා ආනන්දේ යම් කිසි කෙනෙක් ඉස්තිපාද ධර්ම හතර බැලුවා නම් ඒ පුද්ගලයාට පුළුවන් තමන්ගේ ආයුෂ විනිශ්චය කරගන්න. ඒ කාලෙට ගැලපෙන ආයුෂ් කල්පය දාතින්නේ අවුරුදු 120ක් වගේ කාලයක්. ඒ කාලේ ගත කරේ ගත කරන්නට ශක්තිය තිබුණා. නමුත් සාමාන්‍ය සංස්කෘතිය මේකේ වෙලාවේ තීරණ කරගන්න බැරි වෙන නිසා මායාගේ ආරාධනාවට කරුවත් යනවාන්දී අල්ලපු ආය සංස්කාර හැදියා. ඒ ආය සංස්කාර හැරපු අවස්ථාව පිළිබඳව භාවනාවේදී අපේ තේරවාද සාස්නේ උගාක් විස්තර සහිතව බලලා තියෙනවා. මොකද්ද මේ ආය සංස්කාර හසුනා කියලා කියන්නේ? ඇයි මේ ਸਰවඥාන්තර මේ ශක්තිය කොහෙන්ද ආවේ කියනකොට ඒකට ඒ හිතපු මහා සුම මහා තේ සුමනාදී ස්වාමීන් වහන්සේලා තේරුම් ගත්තේ මොකද්ද? සර්වඥාන්තේ විශේෂයෙන් මේ රූප සත්‍යක භාවනාව, නාම සත්‍යක භාවනා කියලා මේ භාවනා ක්‍රම වර්ගයක් පිළිබඳව කියලා කියනවා. එහෙම භාවනා කරපු කෙනාට තමයි ජීවිතයේ එන සාමාන්‍ය ලෙඩ සුව කිරීම වෙන ඉහළ පහළ යෑම එහෙම නැත්නම් මේ වගේ ජීවිත තර්ජන වලදී ඒ සියලුම ස්වභාවික ධර්ම ඉක්මවලා හිටිනවා. ඒ නිසා සර්වඥාන්සේ කාල වගේ මහර ආරාධනාවට පස්සේ අදිස්ථානයක් කරා මම මීට පස්සේ රූප ධර්මයක භාවනා නාම ධර්මයක භාවනා කරන්නේ. ඒ නිසා ශරීරයෙන් එන දෙයක් කඩේ. අදිස්ථාන ශක්ති භාතපත. ආනේ වෙලාවට තමයි මේ මහ පොළොව පොළවන්න පටන් අරගත්තේ. මේ මහෞත්මයන් වහන්සේට මෙච්චර හැකියාව දීදී භාවනා කර භාවනා ශක්තිය මේ විපාක ධර්ම වල මුදුනටපත් වුණා නම් මේ ලෞකික මේ සාමාන්‍ය ස්වභාවික ධර්ම වෙන මරණය පවා තමන්ගේ නතුවට ගන්න පුළුවන්කම තියෙද්දී ඒ හැකියාව අත්හැරලා ඊට පස්සේ උන්වහන්සේට පහළ වෙච්ච හැම රෝගයක්ම සාමාන්‍ය මේ මිනිස්සුන්ට වගේ රෝග ලක්ෂණ පෙන්වන්න පටන් අරගත්ත නිසා බොහෝම ඉක්මනට ශරීරයේ පිටිමුන් ගති ඒ දිරායන ගති වෙහෙස වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ මේ භාවනා ක්‍රමයේ අද දක්වාම පුහුණු කරන මේ පුහුණු කිරීමේ මොනවද කරන්නේ? මේ රූප ධර්ම කියන එක රුප්පණ ගතිය කියලා හඳුනා ගන්න මේ රූප ධර්මයක තියෙන්න පුළුවන් සෑම ආකාරයක්ම ඇද ඇද ඇද ඇද යෝගාවකට පෙන්නන. පෙන්නලා මේක භාවනාවෙන් දැක ගන්න මූල ධර්ම වශයෙන් දැක ගන්න. ඒවාම එහෙම නැත්නම් මේ චින්තාමේ ඥානෙට හසු කරවන. හසු කරවලා යම් වෙලාවක Tamanට විදිමතක් එහෙම නැත්නම් කැගේ විශාල බරගතියක් එහෙම නැත්නම් විශාල දැවෙන ගතියක් මේ මොකකින් හෝ මේ භාවනාවට බාධා කරනවා නම් ඒ යෝගාවචරය මීට කලින් ඒ ගති ආහල සලකලා භාවනා කළ තිබුණ නිසා තේරුම් අරගන්නවා මේ මට හැම්මක් ඉලෙකක්මක් කරවීමක් අන්තභාගයක් ආවනේ මේ තද ගතියක් පහළ මේ උණුසුමක් පහළ මේ උණුසුම වෙනදාට වඩා පොඩ්ඩක් දැන් කෙලවරට ගිහිල්ලා තියෙන ඉතර වෙලා තියෙනවා නැත්නම් මගේ දකුණු පැත්තේ ධන හිත පුපුරන්න හදනවා වගේ ඒ වගේ දේවල් දෙන්න පිළිදෙනේ කල්පනා කරනවා. රූප සත්‍යක භාවනාදි කරන්නේ මේ මේ රූප ධර්මයාගේ විශේෂ කම්පිත අවස්ථාවක් කියන එක කල්ලාතු උරුම කරලා තියලා කම්පිත අවස්ථාවට ආවට පස්සේ මේක රූප ධර්ම පැත්තෙන් බලන මොකක්ද මම පාට කට හොඳ නරක පැත්තෙන් බලන්නේ නැති වෙන්නේ මේ උපක්‍රම මාර්ග කියලා කියනවා. නාම ධර්ම වලදී අර කියන විදිහේ නිදිමත නැතුව හොඳට භාවනා කරන වෙලාවදී ලොකු ගැම්මක් ඇති වෙනවා. මට මේ පරියන්ක වීම නිවන් දකින්න ඕන කියලා වගේ විශාල අර ඇති වෙච්ච භාවනා මත ඉඳගෙන චින්තාමය කොටස් පහළ වෙන්න පටන් ගන්නවා. පහළ වෙනකොටම ආන්නේ නාම ධර්ම අල්ලා ගැනීම හැකියාව ඇති වෙන්න නම් ඔය කොච්චර දිනු වෙලා භාවනා කරත් නිදිමත ඉන්න පුළුවන්. එහෙනම් භාවනාව හරියනකොට භාවනාවේ ආතාව පහළ වෙලා ඒ ආසාව නිසා භාවනා කැඩෙන්න පුළුවන් කියන කාරණා හොඳට පාඩම් වශයෙන් උගන්වනවා. උගන්ලා තේරුම් අරගන්නවා දැන් ඔය හිත තියෙන භාවනාව නෙවෙයි. අරමුණේ නෙවෙයි. භාවනා හරි කියලා සන්තෝෂ වෙච්ච හිතේ. එතන භාවනා වැරදුනා කියලා කනගාටු වෙච්ච හිතේ. ඔය තුලින් වෙන්න තියෙන පාටි දීන භාවයේ හිත වැටෙනවා. නැත්තම් පග්ගයිත භාවයට හිත වැටෙනවා කියලා පෙරාතුවම අර කලින් පුරුදු කරලා තිබුණ නිසා යෝගාවචරයට අල්ලලා දෙන්න අවස්ථාවක් ගන්නවා. නමුත් ඒකේ දුරකට බහනා කර්මාර්ථ වශයෙන් තව යනකොට මේක ඉස්සරහට තාම ගොඩාක් අර කියන තමන්ගේ ආයුෂ්කල්පය විනිශ්චය කරන්න පුළුවන් තරමට ආනිසංස තියෙනවා අදහස් කරන්න සාමාන්‍ය යෝග ජීවිතයකට ගත්තාම මේ රූපයක තියෙන පුළුවන් ආකාර විකාර ඔක්කොම ටික පෙන්වනවා නාමයක තියෙන පුළුවන් ආකාර විකාර ඔක්කොම පෙන්ලා දෙනවා නමුත් යෝගාවචරය මෙහෙම පෙන්ලා දුන්නේ නැත්නම් බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම රජ ගමනින් ඔක්කොම දැන් හරියක් ඕනේ මේක හොඳට යෝග ජීවිතයකදී නැත්නම් භාවනා මධ්‍යස්ථානයක් ගන්න පුළුවන් කමින් තමයි තමන්ගේ භාවනා වශයෙන් මෙවුවා කියලා දෙනකොට මේ වගේ කියලා දෙනකොට නිස්සබ්දව සාන්තව අහගෙන ඉන්න බව නම් ඒක ලොකු ගුණයක් ඒ වෙලාවේ මතක තියාගන්න තියෙන අනුන්ගේ මේ වගේ පුංචි දෙයක් දකිනකොට අපි කොච්චර විවේචන බලනවා මේක කොච්චර හරාසයක් මේක තියෙන්න පුළුවන්ද කියලා අපිට නම් අපි යම් ප්‍රමාණයක අනුකම්පාවක් දක්වන බණක් අහනකොට හරුවත් යනවා ඒ හරුවත් නැහැ කියලා බාර ගන්නවා ඒක වෙන්න පුළුවන් දේවල් කියලා බාර ගන්නවා නමුත් මේ සම්ප්‍රසකාරී වහන්සලා අතර හෝ අපි පුංචි දෝෂයක් දකිනකොට පුංචි වැරදිලක් දකිනකොට අපි නම් පොඩ්ඩක් අපේ කරා ඒක නිසා නමුත් යෝගාවචරයට එහෙම තව කෙනෙකුට සමාව දෙන්න බැරි ගැතිය භාවනා මත යථාන කරන කතිය තේරුම් ගන්න තේරුම් අරගෙන එක යෝගාවචරයේ තව යෝගාවචරයේ වැඩකට එක යෝගාවචරයේ ආහාර පිළිබඳ ඉස්ස පිළිබඳව යෝජනා කරනකොට ඒව ඉවසා දරාගෙන ඒ සත්‍යය මඟ හරින තාක්කල් ප්‍රයෝගය ඒක කරගෙන යන්න යමෙක් බලාපොරොත්තු වෙනවනම් භාවනා කර්මස්ථාන දින කෙනෙක් වශයෙන් මොනවද කියලා තේරුම් ගන්න. ඒ මොකද ඒ උගන්නන කෙනා කර්මස්ථාන ආකාරයට දන්නවා මේ කහන්නේ නැත්නම් මේ අන්නේ මොලේ අබ කාපු නිසා ඔය අබ ගතිය අයින් වුණාට පස්සේ මොලේ දැවිලා අයින් වෙනවා. ඒක තියෙන වෙලාවේදී නම් මොනම තාලෙකම දුක්ක්. මේ වෙලාවට ඒ පුද්ගලයාට මොනවා හරි ක්‍රමයකින් ප්‍රයෝගයකින් මතු කරලා දීලා ධර්ම කාරණාවකින් හෝ නැත්නම් අඳ ගහන්න යන්න ගන්නවා. එතකොට ඒ යෝග යෝග අවචරයන් අතර තියෙන ගැටුම් යෝග යෝගාවචරයන්ට අයිතුගුණ අතර තියෙන ගැටුම් ඔක්කොම ටික ටික සමනය කරගෙන යනකොට හොඳටම දන්නවා භාවනාව හරියනවා නම් මේ ඉස්සලා ඉස්සරහට අර විපාකයන් වැඩිනකොට ඒවා වෙන්න පුළුවන් දේවල් ඒ තමයි වයිවතලා කටයුතු කරන්න ඕන කියලා අර මැදිහත් වීමේ ගුණය ඉවසීමේ ගුණය අපරිමිත විදිහට පුහුණු කරන්න වෙනවා භාවනා උපදේශයෙන් එක්ක කටයුතු ඉතින් මේ භාවනා උපදේශයෙන් හදනවා කියලා කියන්නේ කාපිට දෙන්නවක්වත් මේ පිටරට අරින්නවක්වත් ඒ කටයුතු කරන්නේ නෙවෙයි. තමන්ට ඉස්සෙල්ලාම උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක් වෙන්න තමයි. නිසා තමන්ගේ වෙන අධිකතර පාඩුකෝ අවමතර පාඩු හද නිදිමතට යන ගතිය හෝ තද වේග වෙන ගතිය එනකොට පොඩක් ඉවසන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත් මේ තාක්ෂයට පත් වෙන්නේ අසත්‍ය අමනිකාරය නිසා. මේ තාක්ෂයට පත් වෙලා හොඳ වේලාවක් එක නොදැන හිටපු නිසායි. හිතන්නේ මෙහෙම දේවල් වෙන්න ඕන වෙන්න පුළුවන් කියලා හිතන්න නිසා හිත විචිත්ත කරනවා. ප්‍රතිපාල ධර්ම වඩනවා කියලා කියන්නේ ඒක සාමාන්‍ය මේ සූත්‍ර බණකට මතකෙකින් දෙන්නේ නැහැ. නමුත් සර්වඥාන්සේ පෙන්වන අතිදීන භාව අතිපග්ගහිත භාවයේ ඇතුළත ඇකිලෙන බව පිටතට විහිදෙන බව පෙරපස සම්බන්ධ කරන්න කියනවා උඩයට සම්බන්ධ කරන්න කියනවා දවල් මේ රාත්‍රී වගේ සම්බන්ධ කරන්න කියනවා කියලා කියන්නේ උච්චාවච වෙන ගතිය පුළුවන් තරම් කලකුණාසු රූපේ පවත්තක්. මුදියට වගේ ධ්‍යාන ඉතාමත්ම තුනි නොකඹුරු මුහුදේ රැල්ල ඉතාමත්ම විචිත්‍රයි. මාත අඩි 7 8 ඉහළ පාලයක්. සමහරට එක තප්පරයක් කිහිව හදයක් නැතුව හැල හොල්මනක් නැතුව ඉන්නවා. විචිතුරුයි මොකද බලන්න යනවා කියලා හොඟ වෙදිනේ තෝක දිහා තමයි බලන්නේ. නමුත් වතුර ගැඹුරු වෙනකොට ගැඹුරු වෙනකොට ඒ රැලි එච්චරම උඩ දාන ගතියක් අපිට පේනවා. දුර නිසාද දන්නේ නැහැ. නැත්තම් තුනි නැති නිසා ගන්න නෑ එන්නේ ඉන්නේ ගාන කලි රැලි නැතුව නෙවෙයි. තව ටිකක් ඈතට යනකොට මේ රැලි ඔක්කොම නිකන් කුංචි කලනයක් විතරයි. සිටිජේට යනකොට කිසිම රැල්ලක් වෙන්නේ බලන්න දෙයක්වත් හරි කන්නේ ඒක නිසා ඈත ගැඹුරු බලනවා නම් බොහෝම විස්තරයි දක්වා මෑත නොගැඹුරු බලනවා නම් උද දානවා රැලිය යනවා සිත්ති කඩු කියනවා නටනවා নানা ආකාර දෙයක් ඒක තමයි මේ භාවනා ජීවිතේ මුල් ආරම්භේ පටන් අර ගන්නකොට හරිම ඉහළ පහළ යන ගති වැඩි. ඉතින් ඒ වෙලාවේදී අර නොකරන වෙලකමට කෝඩුත් දෙල කල හතයි පතකුත් ඕනේ වගේ নানা ප්‍රදේවල් හිතට එන. ඒවා ජීවිත සම්පූර්ණ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් භාවනා හරියන කෙනාට නම් ඉස්සරහට ඉස්සරහට යනකොට මේ අධිකතර අවශ්‍යතාවයි. අඩු වෙලා අර සම්පූර්ණ තත්ත්වයටපත් වීම තුළින් තමයි මේ හිත ඊර්තිපාද මට්ටමට ගෙනියන්න පුළුවන්. ඊර්තිපාද කියන්නේ අදහස් කරන්නේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ක්‍රම. ඉර්ධිය කියලා අදහස් කරන තමන්ගේ අභිමතාර්ථය. පහදේ කියලා කියන්නේ ඒකට ක්‍රම සහ විදි. ඉර්ධිපාල ධර්ම වලින් තමයි අපිට පුළුවන් වෙන්නේ මේ වාගේ අර නෛර්යානික தත්ත්වයට යන්න. නමුත් ඊටත් මෙහා තියෙන අපි ගත්තොත් සාමාන්‍ය ලෞකික ජීවිතයක හෝ යම් දැනකට ළඟා වෙන්න නම් මේ ඉර්ධිපාල හතරෙන් එකක්වත් අදිවතේම අවශ්‍ය වෙනවා. ඕනේ සාර්ථක ජීවිතයක් ගත්තොත් මෙලව මේ ඉර්ධිපාත හතරෙන් එකක් වැඩ කරනවා. ඒ වගේ තමයි යෝගාවචර ජීවිතයේදී ඉස්තරලා කාලේ මේ ඡන්දාදී ඉර්ධිපාත පහුවෙලා පහුවෙනට පහුවෙනට ඒක ක්‍රමයෙන් විමර්ශන ඉර්ධිපාත දක්වාම දිනු වෙන හැඩයක් ඉස්තර කරන්නත් පුළුවන්. නමුත් ඒක කිසිමම වෙනමයි කියලා කියන්නේ. එනිසා මොනම අවස්ථාවකෝ භාවනා කරන යනකොට මේ ඉර්ධිපාත හතරෙන් එකක් ඉදිරිපත් කර ගැනීමට යෝගාවචරයාගේ දක්ෂ භාවය තියෙනවා. මේ ඉතිපාද හතර පිළිබඳව කියනකොට උපමාවක් කියනවා. මේ අද ගොඩක් වෙලා ගත්තේ ඡන්ද ඉතිපාදයේට ඊගා කියන්නේ විරිය, චිත්ත, මීමන්තා කියලා මේ හතරම හරියට පොඩි කොහුලන් කැලි කොහු සම්බ හතරක් අරගෙන ගැටයක් ගහලා එක කොනකින් ගැටයක් ගහලා අනිත් කොළ විරුද්ධ පිටි වතුරට දැම්මොත් ওই ලණු හතරෙන් එක ලණු කොටක් තමයි වතුරෙන් ඉස්මතු වෙන්නේ. අපි ඒක දැකලා ඒකෙන් අදලා ගත්තොත් අර ගැටේ නිසා හතරම ඇදිලා එනවා. ඒ වගේ තමයි චිත්තිපාදයේ දිනු කරන කෙනාට ඒක උදුම් වුණාට අනිත් චිත්තිපාද පිටපස්සෙන් ගමන් කරනවා. ඒ වගේම සංදිත්තිපාදයෙන් ගමන් කරන කෙනා ඒක ඉදිරිපත් කරගෙන යනකොට අනිත්ව පිටපස්සෙන් ඇදිලා යනවා. මොකද මේ හතරම ක්‍රියාත්මක කරන එකට ඒක හොඳට වැටෙන දේ තමයි පංච ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලින් සතිය අයින් කරගත්තට පස්සේ පිටු වෙන හතර තමයි මේ වැටේ. මේ වගේ තියෙන වටිනාකම තමයි මේ ඡන්ද ඉතිපාදයේ විමර්ශන ඉතිපාදයට සමබරයි. චිත්ත ඉතිපාදයේ වීර්ය ඉතිපාදයට සමබරයි. මෙන්න මේ සමබර කිරීම පවත්වාගෙන යන්න පුළුවන් නම් යෝගාවචර ජීවිතේ විශේෂයෙන්ම මේක අවශ්‍ය වෙන්නේ මේ විපස්සනා භාවනාවට මොකද උදාත්මේ චල්්‍ය ධර්ම රාශියක් බලපාන හැලෙන ධර්ම රාශියක් බලපාන මේ බලපාන ධර්ම වලදී ඉර්ධිපාත ආධාන කෙනා නම් බාහිරේ හොයන් යන්නේ. බාහිරේ වැරද්දක් නිසා නෙවෙයි කියලා හිතන්නේ තමන්ගේම තියෙන මේ ධර්ම වල වැරද්දක් නිසා නෙවෙයි අත්ම බර බහගන්න. අසමතුලිත භාවයක් තියෙනවා. ආනේ අසමතුලිත භාවය මොකක්ද කියලා දැනගන්න නම් දුෂ්කරතාවයක් නැකන්නේ. දුෂ්කරතාවයේදී එළඹ සිටි කීයේ මේ දුෂ්කරතාවයේ තේරුම් ගැනීම නැති ශක්තිය තමයි ඉතිපාදේ. මේක තමයි ඉර්ධියක් බවට පරිවර්තන මොකද ලෝකයා වෙන්නේ කලබල වෙනකොට කොරස්පටේවත් අද දාගන්න බැරි තරමටම කලබල වෙනවා. යෝගාවචරයට මේ ඉර්ධිපාද ධර්ම වලින් සඳහන් කරන්නේ කලබල වෙලා හොඳට තේරුම් අරගෙන කලබලේ තියා කලබලයෙන් තොරව බලන්න. බලලා හිතන්නේ නරකයි මේකට බාහිර සාධක නැහැ. බාහිර උත්තර නැහැ. උත්තර තියෙනවද කියන සම්ප්‍රඥාචාරින් මහන්සියලා සමග මේක සාකච්ඡා කරන එක විතරයි ඒක ඇතුළතමයි උත්තරේ තියෙන්නේ ඇතුළත උත්තරේ නම් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. මේක නොආයුතු දෙයක් කියලා කවදාකවත් හිතන්න බෑ භාවනාව. හැමදේම වෙන්න වෙන්න පුළුවන් දේවල් තමයි. ඒ වෙලාවේ තේරුම් ගන්න බැරි වෙයි උත්තර හොයන්න බැරි වෙයි. නමුත් මේ අද ඉන්න විස්තරතාවය මේකයි කියලා තේරුම් ගන්න හැකියාව සතියේ පමණයි. ඒක නිසා අර සතර සතිපට්ඨානදී තේරුම් ගත්ත ධර්මයේම ඒ වාගම වීර්යවන්ත කරගත්ත හිතේ මේකට යනවනම් අන්න අර කියන ධම්ම නිච්ඡාන ඛණ්ඩිය ධර්ම කාරණාව නිරාකුල් නිරාවුල් කරලා ලිහලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය ඇති කෙනාට තමයි සම්මසඥානෙට හිත වැටෙන්නේ සම්මසඥානය කියලා කියන්නේ විපස්සනාට දොරටුව. එතනදි තමයි ඉස්සල්ලාම අනිත්‍ය භාවයක්, දුක්ඛ භාවයක්, අනාත්ම භාවයක් පිළිබඳව තේ ආවමයි. මේ ක්‍රියාවේ එන්නේ නැත්තේ මේ ඉර්ධිපාද ධර්ම වැඩිලා නැහැ. වැරද්දක් ආපු ගමන්ම කල්පනා කරන්න පුද්ගලයෝ අපි. අතවලාගේ වැරද්ද මේකයි මේකයි කියලා කල්පනා කරන්න ගත්තොත් ඒක පරමාර්ථ දිහාට යන්න ඉඩක් නැහැ. ඒක ආයාසයෙන් අපි ප්‍රත්‍යක්ෂයට ඇදලා දානවා. ධර්මමේ සරණක් නෙමෙයි අපි හොයන්නේ මේ වෙන බලවත් සංකල්පයක්. එතකොට සම්මස්ත ඥානයේ භාවයෙන් පිටක් යනවා. ඒ තමයි ඉතිපාද ධර්ම කියන එකේ තියෙන කලතුණකමක් තමයි. සෙල්ලක්කාරකමක් තියෙනවා. මේ සෙල්ලක්කාරකමකින් වීර්යය තියෙන්න පුළුවන් සෙල්ලක්කාරකම්, සමාධිය තියෙන්න පුළුවන් සෙල්ලක්කාරකම්. ඔන්න සමාධිය විද්‍ය දෙක එකට ගැට ගහුවාට පස්සේ දෙන්න යුගයක් පාර ගන්නවා. ඒ වගේම චිත් සම්දේත්‍තිපාදයක්, විමසනීත්‍තිපාදයක් වෙන වෙනම ගත්තොත් සෙල්ලක්කාර වෙනවා. එක එකන කඩාගෙන යන්න ගන්නවා. මේ දෙන එකට ගැට ගැහුවට පස්සේ ඉතින් රතේකට යොදවන්න පුළුවන්. ආන්න මේ වගේ යුගල දෙකක් එකතු කරගත්ත මේ රතේ සතියට ආචාර්යත් මේ බාර දුන්නොත් සතියට කරන්න තියෙන්නේ ඒක එකම සම්බාර කරනවා. ඒක හරියට කියනවා නම් මේ හතර දිනකට ඔසවගෙන යන්න පුළුවන් ලොකු මේසලයක් වගේ කරගත්තොත් අපදාහපත් බෑ මේ මේසලල්ල හතර දිනාගෙන් එක්කෙනෙක් නැතුව කෙනෙක් කරනවා. ආනේ නැති එකම කවුද කියලා බලන තේරුම් අරගැනීම තමයි මේ සතියෙන් කරලා දෙන්නේ. නිසා ප්‍රතිපාද වශයෙන් හොඳට විචිත්‍ර විස්තර කරත් අපි මෙතෙක් වැඩි බර දීලා කතා කරන ගියේ සතිය දිගේ භාවනාව තේරුම් අරගත්තම මේ සතියේම මෙතෙක් කරගෙන ආපු තනි තනිය වැඩ කරන ගත විනෝඩ දෙක දෙක ගැළපීමේ විතයිස කුසලතාවයක් තමයි මේ විචිපාද ධර්මයේ තේරුම. ඒ නිසා භාවනා කරපු නැති කෙනෙකුට මේ විචිපාද ධර්මයේ වැඩක් කරනවා. භාවනා කළ යම් යම් වැරදි වෙලා යන්නේ තමන්ගේ අඩුපාඩුවන් දැක්ක කෙනාට නම් මේ ඉර්ධි පහ ධර්ම අහනකොට තේරුම් අරගන්න පුළුවන් මෙන්න මෙතනයි කතියලා තියෙන්නේ. ඒ නිසා ඉර්ධි පහ ධර්ම වගේ දේවල් සාමාන්‍ය බණ කතාවක් නෙවෙයි. භාවනා කරනක් තමයි ගලපන්නේ. ඒ වගේම තමයි භාවනා කළ ඉවර විචක්‍රියට තෝර වෙනවා. මොකද ඉර්ධි කියන එක විශේෂ දක්ෂතාවයෙන් සඳහා තෝරන්නේ. ඒ නිසා මේක සීනාස්ව බලයක් විදිහට සඳහන් කරනවා. නමුත් යෝගාවචරක පැත්තෙන් බලනකොට අපි දැන් දෙකක් කියලා තේරුම් ගන්නවා වගේ මේ සත්‍යයේම විශේෂ හැකියාවක් ඉහළ පහළ යන දේවල් සමතුලිත කිරීමේ ශක්තියක් නේද කියන්නේ අශ්ලෝක ධර්මයේ පිළිබඳව ඇත්තව සියුම් සූත්‍රම සම්බන්ධීකරණයක් මොකක්ද ඒ නිසා මේ ධර්ම කොටාසේ කාටවත් දින කියන්න පුළුවන් අක්ක දාන්න පුළුවන් එකක් නෙවෙයි කරගෙන ගිය වැඩ පිළිවෙල තවත් ඉහළ පහළ යාම වලින් තොරව සමතුලිතව බොහෝ කාලයක් පවතින. අපි කරගෙන යන වැඩ කරන යන යන්ත්‍රයේ එකලස හරියන්ත නම් ඒ කාන්තින් මේ ඉතිපා ධර්ම තේරුම් ගන්න ඕනේ. ඒක මතුණයි කියලා කනගාටු වෙන එක නෙමෙයි. කරන්න තියෙන්නේ මේ මතුවෙච්ච සාමයකට හේතුව. ඉතිය කල්පනා කිරීම තමයි දක්ෂකමක් බාර අරගෙන ක්‍රමයේ ක්‍රමයෙන් තමයි ගුරුවරයාගෙන් නිදහස් වෙච්ච ඉහළ පහළ යන තලමුත් තත්ත්වෙ නිදහස් වෙච්ච කල්පනා තත්ත්වකට පත් කරගන්න හේතුව. ඒ නිසා සෑම සුදු ගුණාටම මෙතෙක්කල් තමන් කරගත්ත කරලා කරන භාවනා කරලා කරගත්ත දැනුවත් මේ irdipaada පිළිබඳවත් ආ වූ මූල ධර්මයක් තේරුම් අරගෙන මේ ඉහළ පහළ තරගෙන ගත්ත අඩු කරගෙන සම තලයකට විවේක ස්ථානකට භාවනාවපත් කරගන්න මේ ධර්ම කොටස හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිදුක් ධර්ම දේශනා එක්තාවතාජනපිය ජීවිතම් බතම් පුඤ්ඤ සම්පතං කප්පේ ජීවානුමෝදන්තු සම්පතං කප්පේ ජීවා චිත්තාවදායං අම්මේ සම්පතං කුල්ල සම්පතං සත්ති සූතානුමෝදං සම්පතං පත්තිය සම්බදං පුඤ්ඤ සම්පතං පත්ති වත්තානුමෝදං සම්පතං පත්ති විද්‍යා ආගාදත්තා චුම්මත්තා දේවා නාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං සාතනං ආකාදත්තාච ධම්මත්තා දීවා නාදාමනිත්තා පුඤ්ඤන්තං අනුමෝදිत्वा අතිරං රක්ඛන්තු දේශනං ආකාදත්තාච ධම්මත්තා දීවා නාදාමනිත්තා පුඤ්ඤන්තං අනුමෝදිत्वा අතිරං රක්ඛන්තු මං කරං ඉදං හෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු සිතාවතු ඥාතයෝ สังฆัง